ඊට ක්‍රමවේද සකස් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේවා මේ සකස් කරගන්න ක්‍රමවේද පිළිබඳව බදාදා දවස හුඟක් වෙලාවට අපි මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේදී බදාදා දවස් භාවිතා කරන්නේ මේ කතා කරපු ධර්ම කරුණු කොහෙන් ආවාද කියලා සැකයක් උපදින්නට තියෙන හේතුව නැති කරන්න මූලාශ්‍ර පිළිබඳව සාකච්ඡා කිරීමක්. දැන් ඊයේ පෙරේද අපි බොහොම වටිනා කාරණාවක් කතා කරා ගැටලුවක්. නැත්නම් අසාර්ථක භාවයක් තුළ අපිට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකෙම තව දිගුවක් විදිහටම ඒ කතා කරපු කාරණාවලදී අපි සාකච්ඡා කරා නීවරණ ධර්ම තමයි ඉස්මතු වෙන්නේ ගැටලුවකදී ප්‍රබල වශයෙන් කියලා. අසාර්ථක වීම වලදී එක්ක කාමච්ඡන්දය අති ප්‍රබල විදිහට වැඩි වෙනවා. නැත්නම් ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන ධර්මතාවලින් තමයි මේ හානිය සිද්ධ වෙන්නේ කියලා. ඒතකොට නීවරණ ධර්ම වලින් හානිය සිද්ධ වෙන්නේ එකක් තමයි ඊට පෙර සතියේ අපි සාකච්ඡා කරේ. ඒ කියන්නේ ගිය සතියේ සාකච්ඡා කරේ තීන මිද්දය සහ වීරය පිළිබඳව. එතකොට එහිදීත් අපි මේ පින්නන්ත අයට යම් සැකිල්ලක් ලබා දුන්නා ආකාර තුනක් සහ ස්ථාන 8ක මේ කුසිතකම් වදින සැලකිල්ලෙන් ඉන්න කියලා. ඒ කියන්නේ හැම වෙලෙම අපි අපේ හිත පිළිබඳව ගවේෂණශීලීව ඉඳලා කරන්න ඕන දේ තමයි කතා කළ යුතු තියෙන ධර්මයේ ඒක හරීම වැදගත්. ඒ කියන්නේ ඒක ප්‍රායෝගික, ඉතා ප්‍රායෝගික කාරණාවක්. දැන් අද අපි සාකච්ඡා කරන්නේ ඊයේ දවසේ කතා කරපු කාරණා, පෙරේද දවසේ කතා කරපු කාරණාවලට ඒ වගේ මූලාශ්‍රයකුත් සමග මේවා තව ඉස්මතු කරගන්න මොනවද අපි කතා කරා මේ මේ නීවරණ ධර්ම යටපත් කරගන්න තියෙන එක බොහෝ කාරණා තියෙද්දි එක ප්‍රධාන කාරණාවක් සාකච්ඡා කරා ඒ තමයි මේ අර නීවරණ වල තියෙන උද්දච්චය කියන එක අයින් කරගමු කියලා උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන්කම නොසන්සුන්කම හැම නීවරණයකටම හේතු වෙන දෙයක් ඒ මොකද හැම අකුසලයක් එක්කම හැදෙන දෙයක් ඒකින්ද නොසන්සුන්කමට බෙහෙත් කරොත් දැන් මතක තියෙන්න ඕනේ මම ආයෙ මතක් කරන්නේ නොසන්සුන්කමට බෙහෙත් කරොත් ඒ බෙහෙත තමයි සමාධිය. සමාධිය වැඩුණොත් නොසන්සුන්කම ඇති වෙන ස්වභාවය නැති වෙන හින්දා කිසිම නීවරණයකට එන්නට බෑ. හැබැයි තදාංග වශයෙන් එහෙම නැත්නම් විදර්ශනා වශයෙන් නෙවෙයි මේක යට වෙන්නේ නිෂ්කම්බන වශයෙන් කියලා කියන්නේ උද්දච්චයට ප්‍රතිවිරුද්ධ සමාධිය වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? අනිත් ඒවාට එන්න විදිහක් නැහැ. ඒක తాවකාලික පිළියමක් විතරයි. ඒක සමුච්ඡේද ප්‍රහාණයක් නැත්නම් කැපිලා යන එකක්. ආය කවදාකවත් ඇති නොවන තත්ත්වයකටපත් වෙන එකක් න ะ නෙවෙයි. ඒක తాවකාලික පිළියමක් විතරයි. හොඳයි එතකොට දැන් අපි මේ නීවරණ ධර්ම පිළිබඳ ඒ විදිහට ඒ උද්දච්චය නැති කරන්න චිත්ත සමාධිය වඩන්න ඕන කියලා මතක් කරා. එනි එතකොට නීවරණ ධර්මය යටපත් වෙනවා. ඒ යටපත් වෙනකොට මම කිව්වා තමන්ගේ තියෙන නුවණ භාවිතා කරගන්න හැකියාවක් ලැබෙනවා කියලා. අන්න එතනදි පින්නත්නි මොකක්ද උනේ දැන් අපි නුවණක් ගැනත් කතා කරා. එතකොට දැන් සමාධියක් ගැනත් කතා කරා. ඒ කියන්නේ දැන් මේකනේ වැඩි දැන් නීවරණ වලින් සිද්ධ වෙන්නේ තමන්ගේ තියෙන ඇත්ත తත්ත්වය වැහිලා යන එක. ඒක මොකද අකුසලයන් හින්දා. දන්න නුවණ වැහිලා යන එක, දන්න නුවණ නැති වෙන එක. එතකොට දන්න නුවණක් නැති වුණොත් නුවණක් නැති වුණොත් කුමක් වේද? වැහිලා යන්න එක්කොත් නැහැ. වැහෙන්න තියෙනවා තියෙන්න බෑ. එහෙනම් නිවන් දකින්න නම් ඒ නිවන් දැකීම පිළිබඳව සිත පිළිබඳව තියෙන තියුණු නුවණ අවශ්‍යයි. සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව, කයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවශ්‍ය කරන තියුණු නුවණේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඒ එහෙම අනිකුත් ක්ෂේත්‍රවල අපි දිනුවෙන්ට ගියාමත් ඒ වගේම අවශ්‍යතාවයක් තියෙනවා නුවණෙහි. හරිද? ඒ වගේම නුවණෙහි අවශ්‍යතාවයක් තියෙන මොකද? තැනට සුදුසු නුවණින් යුක්තව කටයුතු කරන්න ඕනේ අසාර්ථක වීමකදී. ඒ අසාර්ථක වීමකදී තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න පළවෙනි කාරණාව ඒක බොහොම බොහොම ප්‍රාථමික කාරණාව තමයි නුවණ තියෙන්න ඕන. තැනට සුදුසු නුවණ යෙදෙන්නේ නැහැ නේ නුවණ නැත්තම්. හරි නුවණ තිබුණත් අන්න සිද්ධ වෙන සිද්ධිය නුවණ තියෙන්න ඕනේ. නුවණ නැත්තම් කොහොමත් තන්ට සුදුසු නුවණක් එන්නේ නැහැ. එයා මෝඩෙක් වෙනවා. නුවණ තිබුණත් ඒ නුවණ සත්‍ය වශයෙන්ම වැහිලා යනවා පංච නීවරණයන් ඉස්මතු වුණොත්. අධික තරහක් ඉස්මතු වෙච්ච ගමන් තමන් කරන්න ඕන දේ සම්පූර්ණයෙන් වැහිලා යනවා. අන්න ඒ වැහිලා යන එක නවත්තන්න තමයි ඒ වැහිලා යන එක නවත්තන්න තමයි අපි සමාධියක් භාවිතා කරන්නේ. එතකොට ඒ විදිහට සමාධිය භාවිත කරපගෙනකොට අපි ඒ කිව්වා මේ කාරණාවන් කොයි විදිහටද सिद्ध කරන්නේ කියලා මේ එතකොට මම අර කිව්වා අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් හිටියා මේ මෙන්න මෙහෙම එක මොහොතක් ඇස් දෙක පියාගෙන රැඳිලා ඉන්නවා යම් කිසි වෙලාවක් ඉතින් ඒ වෙලාව තුල අපි දකිනවා යම් කිසි ආකාරයක චිත්ත ඒකාග්‍රභාවයක පහසක් ලබනවා කියන එක අපිට අනුමාන වශයෙන් කියන්න පුළුවන්කම තිබුණා. ඒකත් එක්ක නිවැරදි නිවැරදි තීරණයක් Tamange තුලින් ඇති වෙනවා සංසුන්ව නිහඬ තීරණයක් ඊටාම ඊටාම නිවැරදි තීරණයක් ඒ අවස්ථාවවල ගත හැකි. කලබල වීමක් නැහැ. එතකොට මේ කලබල වීමක් නැතිව මේ ආකාරයට මේ තීරණ ලබා ගන්න කෙනෙක් යම්කිසි ආකාරයකට ජීවිතයේ කරන්න ඕන දේ හරියටම සිද්ධ කරන ස්වභාවයක් තියෙනවා. කරන්න ඕන දේ හරියටම සිද්ධ කරන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි අපි තේරුම් ගත යුතුව තියෙන්නේ, වටහා ගත යුතුව තියෙන්නේ මේ වැඩපිළිවෙලේ. හොඳයි. එතකොට දැන් තව කාරණා තියෙන්න බෑද කියලාත් අපි කතා කරලා ඉතුරු තියෙනවා. ඒ අතර වාරයේ අද දවසේ මේ කාරණා දෙකක් අපි උතෙන්ට සම්බන්ධ කරගෙන තිබුණා හොඳටම පසුගිය දවසේ මේ සමාධිය සහ නුවණ කියන එක. එතකොට අද දවසේ අපි බලමු මේ ධර්මයන් කොහෙන්ද අපි උකහා ගන්නෙ කියලා පින්නත්නි සංයුක්ත නිකායේ සංයුක්ත නිකායේ තියෙන බොජ්ජංග පිළිබඳව තියෙන වග්ගයක් තියෙනවා. පින්නත්නි සංයුක්ත නිකායේ මහා වග්ග පාළියේ බොජ්ජංග වග්ගයේ තියෙනවා කාය සූත්‍රය කියලා සූත්‍ර ධර්මයක්. මෙන්න මේ කාය සූත්‍රය තමයි අද අපි මේ කාරණා ටික ඉස්මතු කරගන්න භාවිතා කරන්නේ. මේ කාය සූත්‍රයේ තියෙනවා හරි අපූර්වට කය. අයං කායෝ ආහාරක් කිතිකෝ. මේ කය ආහාරයෙන් ආහාරය මත රඳා පැවතිලා තියෙනවා. ආහාරය නැත්තම් අනාහාරෝ නොතිත්තති කියලා. ආහාර නැත්තම් මේ කය පවතින්නේ නැහැ. හේමේව කෝවික්කවේ පංච නීවරණා ආහාරට්ඨිතිකා ආහාරම් පටිච්චතිත්ති ආහාරය සමුදයක් වෙනවා. ආහාරය හේතුවක් වෙනවා. මේ පංච නීවරණයන්ට අනාහාරය හේතුවක් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒත් එක්ක මෙහි තියෙනවා දැන් මේ කාමච්ඡන්දය කියන එක අපි දන්නවා කාමච්ඡන්දය කියන්නේ කාම වස්තුන් කෙරෙහි තියෙන කැමැත්ත. එතකොට මේ උපන් කාමච්ඡන්දය uppannassawa කාමච්ඡන්දස්ස උපාදාය භීයෝ භාවාය වේපුල්ලාය උපන් කාමච්ඡන්දය ඉපදෙන්න ඒ වගේම නූපන් කාමච්ඡන්දය ඉපදෙන්න උපන් කාමච්ඡන්දය තවත් වැඩෙන්න හේතු වෙන්නේ මොකක්ද අතිවික්කවේ සුබ නිමිත්තං කත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ කියලායි සඳහන් කරලා තියෙන්නේ ඒ කියන්නේ අර කාමය වස්තුන් පිළිබඳව තියෙනා වූ කැමැත්ත සහ ඒ පිළිබඳ අයෝනිසෝ මනසිකාරය. එතකොට මේ සූත්‍රයේ තියෙන ආකාරයටම ගත්තහම කෝච බික්කවේ ආහාරෝ අනුපන්නස්සවා ව්‍යාපාදස්ස උපාදාය උපන්නස්සවා ව්‍යාපාදස්ස දීයෝ භාවය වේපුල්ලාය අති බික්කවේ පටිඝ නිමිත්තක් තත්ත අයෝනිසෝ මනසිකාර බහුලාකාරව හරි එතකොට පටිඝ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරයේ තියෙන බහුලීකාරෝ බහුලීකාර බව. එතකොට ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය සහ ගැටෙන නිමිත්ත. අන්න අර පැත්තෙන් ඇලෙන නිමිත්ත, සුබ සුබ හැඟීම. මෙතන පටික නිමිත්ත. ඊළඟට තීන මිද්දය ගැනත් එහෙමයි අපි සාකච්ඡා කරා සතියේ අරති තන්දි විජම්බිතා බත්ත සම්මුදෝ චේතසෝලී නැත්තං තත්ත අයෝනිසෝ මානසිකාර බහුලීකාර ඔන්න තියෙනවා මේ කියපු කාරණා මේ තියෙන අර අකමැත්තෙන් කිසිම කැමැත්තක් නැතුව වැඩ කරන ස්වභාවය කම්මැලි අරින ස්වභාවය ඇඟ තද ගතිය ඇඟේ පණ නැති ගතිය සිතුවිලි වල තියෙන දීනත්වය තියෙන හැකිලිච්ච ස්වභාවයන් මේවා පිළිබඳ නැවත නැවත මෙනෙහි කිරීම හරි අමාරුයි හරි පන්න නෑ වගේ ওই විදිහට ඉතින් මෙනෙහි කිරීම ඒවා අපි කතා කරා. ඉතින් මේ විදිහට අනිකුත් කාරණා දෙක ගැන තමයි උද්දච්ච කුච්චයට හේතු වෙන කාරණා අනුව නැවත නැවත මෙනෙහි කිරීම නැවත නැවත මෙනෙහි කිරීම එතකොට විචිකිච්ඡාවන් පිළිබඳ නැවත නැවත මෙනෙහි කිරීම. එතකොට ආහාර ලැබුණ නැත්නම් මේ සූත්‍ර ධර්මයේ තියෙන ආකාරයට අපිට තේරුම් ගත යුතු කාරණාවක් මට එතන ඉස්මතු කරගන්න ඕනේ. ආහාර නොලැබුණොත් හරිද? නීවරණයන් පවතින්නේ නැහැ. එහෙනම් අසාර්ථක වෙච්ච වෙලාවක නීවරණයන්ට ආහාර නොලැබෙන්න ඕනේ. නීවරණයන් අපිට නිකන් දැනෙන්න ඕන කාරණාවක් තියෙනවා. මේ නීවරණයන් බලාගෙන ඉන්නවා අසාර්ථක තැන එනකන්. ඒ කියන්නේ අසාර්ථක තැනකදී ජීවිතේ අසාර්ථක කරන තමන්ගේ සැලසුම් කඩාගෙන වැටෙනකොට තමන් බලාපොරොත්තු වෙන බලාපොරොත්තු ඔක්කොම විඳ වැටෙනකොට කෙනෙක්ගෙන් අපි නොහිතන ආකාරයට යම් යම් අයගෙන් යම් යම් බලපෑම් වෙනකොට එතකොට කවුරු හරි අපිට ඇවිල්ලා බැන්නහම කියලා හිතන්නකො. ඒ වගේ මොනවා හරි වෙනකොට තමන්ගේ කාර්යාලයේ සමහරලාට උළු තමන් මේ ලෝකෙට ගොඩනගාගත්ත සියලු දේ කඩා වැටෙනවා වගේ දැනන ලොකු කම්පනයකට පත් වෙන වෙලාවල් තියෙනවා. මොකද එක තැනකින් යම්කිසි ආකාරයක අපි නොහිතන ආකාරයේ බලපෑමක් අපිට එල්ල වෙනකොට සමහර වෙලාවට අපි ඉතා විශ්වාස කරගෙන හිටපු අය ඔක්කොම අනිත් පැත්ත හැරෙන ගතියක් ඔක්කොම අනිත් පැත්ත හැරෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවය තමයි මේ තියෙන ලක්ෂණය තියෙන ස්වභාවය අන්න ඒ ගතිය තමයි පැහැදිලිවම අපිට අවශ්‍ය වෙන්නේ මේ කාරණාව सिद्ध කරගෙන යන්නට. ඉතින් එතනදී තමයි අපිට හැම වෙලෙම බලන්න වෙනවා මේකෙන් හත මිදෙන්න මොකක්ද කියලා කරන්න ඕන පංච නීවරණයන්ට ආහාරය ඒ කියන්නේ දැන් දැනෙනවා අපිට මේ වෙලාවේ මගේ කාමච්ඡන්දය වැඩි වුණොත් මේ වෙලාවේ මගේ තරහ වැඩි වුණොත් මගේ හානිය මට මේ ගැටලුවේදී සිද්ධ විය හැකි හානිය අතිමහත් කියලා Tamanට දැනෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අර කියන්නේ ගැටලුවක් ආවම සමහර අය කියනවා මම මේක විසඳගෙන තමයි මම මේක විසඳගෙන ඉවර වෙලා තමයි මේ කටයුතු ඒ කියන්නේ මම මේ තරහ අයින් කරගෙන මගේ පැත්තෙන් විසඳගෙන තමයි මම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ තරහක් ආපුහම පැහැදිලිවම නුවණ තියෙන මිනිසෙක් නීවරණ ගැන දන්න මිනිසෙක් නීවරණ ලක්ෂණ දන්න මිනිසෙක් යම්කිසි ගැටලුවක් ආපුහම කාලය ගන්නවා මේ නිවැරදි සිහිය එනකන් තමන්ට. හරිද? ඔන්න සිහිය කියන වචනයකුත් මගේ අතින් කියවුණා. නිවැරදි සිහිය එනකන් කියලා. එතෙන්ට තමයි අපි මේ කිට්ටු වෙන්න හදන්නේ මේ සූත්‍ර ධර්මයේ සඳහන් වෙනවා පින්නත් මේ මොන ධර්මතා වර්ධනය කිරීමෙන්ද මේ නීවරණ ධර්මයන් යටපත් වෙන්නේ කියලා. නීවරණ ගැන අපිට තියෙන්න ඕන තද බල දරුණු හැඟීමක් අර අවස්ථාව ලැබිච්ච ගමන් ඉස්මතු වෙලා ඉස්මතු වෙලා අපිට ප්‍රබල හානියක් කරන අපේ හිත තුළම තියෙන ධර්මතා ටිකක් තමයි නීවර ධර්ම කියලා කියන්නේ. අර කියන්නේ මාවම ඛණ්ඩ ඉන්න පිරිසක් මේ කියලා කියන්නේ අන්න ඒ වගේ තමයි. Tamange පැත්ත විනාශ වෙන්න හේතු වෙන ධර්මතා තමයි නීවරණත් එක්ක සකස් වෙන්නේ. ඉතින් අපි එතකොට මේවාට ප්‍රතිවිරුද්ධ ධර්මතා මොනවද? මේවාට ආහාර නොලැබෙන විදිහට අපේ තුළ වර්ධනය විය යුතු ධර්මතා මොනවද කියලා බලනකොට මේ කාය සූත්‍රයේ අපූර්ව සඳහන් වෙනවා බෝධි අංග කියලා. බොජ්ජංග වඩන්නෙකු තුල කිසිම විදිහකින් නීවර ධර්මයන් වලට ඉඩක් නැති බව ඊටාම හොඳින් සඳහන් කරලා තියෙනවා. බෝධි අංග වඩන්නෙකුට මොනවද බෝධි අංග කියලා කියන්නේ? එතකොට දැන් මේ බොජ්ජංග කියන්නේ අවබෝධය සඳහා අවශ්‍ය කරන අංගයන්. අවබෝධයේ කොටස් ටික. අවබෝධය කියලා කියන්නේ උතනදී අපි ඍජුවම ගත්තොත් එහෙම මේ කතාව හරියටම කතා කරනකොට බොජ්ජංග කියලා කියන්නේ මාර්ගසිතේදී මාර්ගසිතට ඕන වෙන අංග ලෝකය පිළිබඳව ලෝකෝත්තර අවබෝධයක් ඇතිවෙන්න ඕන කරන අංගයන් මොනවද සිහිය ඕනේ තියුණු නුවණ මං කිව්වේ අර පංච උපාදානස්කන්ධය ගැන ආයතන ගැන තියනුවට Tamanට දැනෙනා වූ නුවණ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පිළිබඳව ඊළඟට වීරය අපි වීරය ගැන කතා කරා වීරය යෙදෙනවා ඒ අවබෝධයක් ඇති වෙන්න වීරය යෙදෙන්න ඕන වීරය අවශ්‍යතාවය තියෙනවා ඊළඟට ප්‍රීතිය මේ සීලාදී ගුණ ධර්ම වලින් පෝෂණය වෙච්ච කෙනෙකුට මොකක්ද ඇති වෙන්නේ ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. අන්න ඒ ප්‍රීතියත් එක්කයි පස්සද්දී ඊළඟ කාරණාව සමාධි සහ උපේක්ෂා. අන්න එහෙනම් මේ ධර්ම හත සති, ධම්මවිචය, වීරය, ප්‍රීති, පස්සද්දී, සමාධි, උපේක්ෂා කියන මේ ධර්මතා හත ධර්ම කියලා කියන්නේ හිතේ නැගෙන හැඟීම් ඔය. හ්ම්. එතකොට ඒක චෛතසික ධර්මයන්. එතකොට මේ ධර්මතා හත අපි ඊට මෙහා අපි කියන්නේ මේ අපි ඉගෙන ගන්න ධර්ම කරුණෝ ඊට මෙහා ඒ කියන්නේ මෙහා කියලා කියේ මාර්ගසිත උපදවා ගන්න தත්වෙට මෙහා සාමාන්‍ය ජීවිතයේදී මේක භාවිතා වෙන ආකාරය. ඒක තමයි අපි ඊයේ පෙරේද කතා කරා කාරණා දෙකක් මම කිව්ව නුවණ කියලා. මතකද මේ පින්නන්තයට මම කිව්වා නුවණ ඕනේ කියලා. ඕනම දෙයකදී අපි දන්නවා විශේෂයෙන්ම අපිට හානිකර අවස්ථාවන් එනකොට තැනට සුදුසු නුවණින් යුක්තව ඒ වෙලාවේ කළ හැකි හොඳම දේ කරන්න අපිට හැකියාව තියෙන්න ඕනේ කියලා කිව්වා. හරි. අන්න ඒ හැකියාව පැහැදිලිවම අපිට උපදින්න නම් නුවණ කියන එක තියෙන්න ඕනේ කියලා කිව්වා. එහෙනම් ඔන්න පළවෙනි කාරණාවක් විදිහට අපිට අවශ්‍ය වෙනවා මේ වෙලාවේ නුවණ කියන එක. ඒ වගේම ඒ කියන්නේ අපි පුහුණු කරලා තියෙන්න ඕනේ ඒ ශේෂ්ත්‍රය තුළ මේකයි හරිද මේකයි හරිද කියලා. දැන් නීවරණ ධර්මයත් එක්ක මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපි කිව්ව තරහ ගියොත් එහෙම අපිට නැති වෙනවා සිහිය කියලා. එහෙනම් ඒ නුවණ පිළිබඳව වූ සිහිය පවත්වා ගන්නට පුහුණු කරලා තියෙන්නට ඕනේ. ඒකෝ දැන් මේ සූත්‍ර ධර්මයත් එක්ක තමයි අපි මේක හරියටම යන්නේ. තමන් අසාර්ථක නොවි ජීවිතයට මුණ දෙන්න නම් ඒ ඒ ශේෂ්ත්‍ර පිළිබඳව නුවණ තියෙන්නට ඕනේ. ඒ වගේම ඒ ඒ ශේෂ්ත්‍රයන් පිළිබඳව හිතා නිවැරදිව ඒ තමන්ට තියෙන නුවණ යටපත් වෙන්නේ නැතුව සිහිය තියෙනවා. මේ හරියට ගමනක් යනවා වගේ කියලා හිතන්න. බොහොම වේගයෙන් ඇවිදගෙන යන්න තියෙන ගමනක් තියෙනවා. එතකොට පළවෙනි කාරණා මේ ගමනාන්තය දක්වා යන්න නම් කෙනෙකුට බලන්න යන්න ඕන පාර දැනගෙන තියෙන්න ඕනේ. පාර දන්නේ නැත්නම් කොහොමවත්ම යන්න බෑ. දැන් බලන්න දෙවෙනි කාරණාව පාර දැනගෙන තිබුණාට මදි ඒ පාර මතක තියෙන්න ඕනේ. එයාට අමතක වෙලාද? එයා දන්නවා හොඳට කෙනෙකුටත් මං කියලා දුන්නා. එහෙම වෙනවනේ අපිට සමහර දේවල් තියෙනවා අපි කියලා දෙනවා කාට හරි. හැබැයි මොකද වෙලා තියෙන්නේ? පසුව බලනකොට මට අමතක වෙලා දැන් පාර මේ හොඳට මතක තිබ්බා මේ දැන් දැන් අමතකයි කියලා. පොඩක් හිතුව මතක් කරන් මෙතනින් කොයි පැත්තට යන්නේ කියලා සමහරවිට මතක් වෙනවා. අන්න ඒ මොකද්ද දන්න දේ අමතක වෙනවා. එහෙනම් අන්න ඒක පිළිබඳ අපි සිහිය ජීවිතේ ජීවත් කරවද්දී භාවනා ආදී සිද්ධ කරමින් සිල් ආදී රකිමින් හොඳට සිහිය වර්ධනය කරලා තියෙනවා නම් අසාර්ථක වෙන තැනකදී අසාර්ථක වෙන්නේ නැහැ. දැන් ඊයේ පෙරේදා කතා කරපු දේවල් වලට ඌණ පූර්ණයක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඇයි? අපි සූත්‍ර ධර්මයක් භාවිත කරපුවාම තමයි මේ ඌණ පූර්ණ සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. අපි කතා කරපු දේ හරියටම ඔක්කොම කාරණා ටික එක තැනකට ගන්න පුළුවන් වෙන්නේ. බලන්න ඒකත් එක්ක අපි ගිය සතියේ කතා කරපු වීරය කියන එක මෙතෙන්ට ඕනේ නෑ. මොකද්ද? අර ඇවිදගෙන යන්නාට ඇවිදගෙන යන්න අමාරුයි. ගමනාන්තය දක්වා යන්න යන්නේ. ගමනාන්තය අපි හිතමුකෝ ඕනම ක්‍රියාවක අවසාන ප්‍රතිඵලය කියලා අපි කතා කරපු අර පටන් ගන්න වීරයෝ නෑ. පටන් ගන්න දේ කරගෙන යන්න වීරයක් ඕනේ. කරගෙන යන දේ තවත් එහාට යන්න වීරයක් ඕනේ. ඒවා එන්න එන්න වෙනදටත් වඩා වැඩියෙන් ඕන කියලාත් අපි සාකච්ඡා කළානේ. අන්න ඒ විදිහට අපි වටහා ගන්න අපේ පින්නත් අවශ්‍යතාවය මොකක්ද කියලා හොඳින් හරිද මොකක්ද අවශ්‍යතාවය කියලා වටහා ගන්න හොඳට තේරෙනවා යන්න ඕන පාර දැනගෙන තියෙන්න ඕන ඒක නුවණ දැනීම ඒක මතක තියෙන්න ඕන ඒක සිහිය ඊට පස්සේ මේ දෙකම තිබුණත් කෙනෙකුට කම්මැලිකමක් ඇති වෙලා හරි නැත්නම් වෙනත් අපහසුතාවයක් තියෙන හින්දා හරි දරාගෙන යන්න බැරි නම් ඒ දරාගෙන යන්න බැරිකම අභිභවා යන බලවේගය තමයි වීරය. දරාගෙන යන්න පුළුවන් දන්න දේ පිළිබඳව සිහියක් තියෙනවා සමහරවිට කරගන්න බෑ වීරය නැත්තම්. හරිද? ගමන ඉදිරියට අරගෙන යන්න හේතු වෙන ඇතුලාන්ත බලවේගයක් තමයි ප්‍රීතිය කියලා කියන්නේ. ඒ ගමන යන්න යන්න යන්න යන්න යාට අලුත් අලුත් දේවල් දකින්න හම්බ වෙනවා අපහසුතාවයන් නැති වෙනවා කියලා හිතන්නකො මේ ගමන යනකොට හරිද එතකොට එන්න එන්න එන්න එන්න එයාට අත්දැකීම් බහුල වෙනවා එන්න එන්න එයාගේ හිත සතුටින් පිරෙනවා නම් එයා ඒ ගමන පැත්ත තල්ලු වෙනවා ඒ වගේ තමයි මේ නිවන් දකින්න යන ගමනත් ඒ වගේමයි ජීවිතේ අපි යම්කිසි ආකාරයක යහපත් කටයුත්තක් ආරම්භ කරලා ලෞකික ඒ කටයුත්ත ටික ටික ටික ටික සිහියෙන් නුවණෙන් වීරියෙන් යුක්තව ඉදිරියට අරගෙන යනකොට හිතේ ඇති වෙන ප්‍රීතිය තමයි ඒ කටයුත්ත තවත් ඉස්සරහට අරගෙන යන්න හේතු වෙන්නේ. හරිද? මේ ප්‍රීතිය තමයි අරගෙන යන්න හේතු වෙන්නේ ඉදිරියට නිවන් දකින්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරගෙන යන කෙනෙකුට විශාල ප්‍රීතියක් උපදිනවා. අන්න ඒ ප්‍රීතිය තමයි එයාගේ ඒ අවශ්‍ය කරන මේ යෝගාවචර ජීවිතයක් හරි එහෙම නැත්නම් සාසනික භ්‍රමචර්යාව ඉදිරියට අරගෙන යන්න විශාල හේතුවක් වෙන්නේ පංචකාම සම්පත්තීන් තුලින් උපදනා වූ යම් සතුටක් තියෙනවාද ඒ සතුට අභිබවා මෙයාට මෙන්න මේ ප්‍රීතිය උපදිනවා එහෙනම් අපි යම් වැඩක් කරමින් ප්‍රීති වෙන්න ඕනේ. හරිද? ඒ වැඩේ ප්‍රතිඵල ලබා ගනිමින් හිත සතුටු කරගන්නට ඕනේ. ඒක තමයි අත්‍යවශ්‍යම කාරණාව. ඒක තමයි අපිට ඕනම දේ පින්නත් නේ ඉතින් ඒක කරන්න බැරිකමක් නම් කොහොමවත් නෑ ඒක කරන්න බැරිකමක් නෑ අන්න ඒක තමයි හොඳින් හිතලා බලන්න ඕන කාරණාව හොඳින් හිතලා බලන්න මම යම් යම් දේවල් යහපත් දේවල් කරවුවොත් තමයි අපිට ඒ ප්‍රීතිය උපදවා ගන්න පුළුවන් වෙන්නේ ඒකයි අර ධනය බලය අයථා අන්දමින් යම්කිසි කෙනෙක් උපයා සපයා ගන්නකොට ඔන්න ඒ ප්‍රීතිය කියන එක උපදින්නේ නැහැ. ඒවා බලහත්කාරයෙන් ගන්න බෑ. එතන තියෙන්නේම ඊට පස්සේ පස්සත්තාපයන්, එතන තියෙන්නේම රත් වෙන, දැවෙන, පිච්චෙන ගති තමන් කනවා බොනවා තමයි බොහොම රසවන්ත දේවල් ජීවිතයේ తాවකාලිකව තියෙන මේ ලෞකිකව තියෙන සැපයන් විඳිනවා වගේ පේනවා තමයි හැබැයි අතුලාන්ත සතුට කියන එක භුක්ති විඳින්න ඒ පුද්ගලයින්ට කොහොමත්ම පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඊළඟට ඔන්න ඊයේ අපි කතා කරපු සමාධිය කියන එක. හරිද? එතකොට පස්සද්ධිය කියන්නේ සංසිඳීම කියන එක. සමාධියට පෙර තියෙන බොජ්ජංග ධර්ම වල පස්සද්ධිය ඒ තමයි කාය චිත්තයන්ගේ සංසිඳීම. අර නොසන්සුන් වීම වෙලා ටික ටික සංසිඳෙන ස්වභාවයන් ඒක තමයි අපි සමාධිය පුරුදු කරේ ඊළඟට ඒකාග්‍රතාවය කියන ඍජුව මේකාග්‍රතාවය කියන සමාධිය කියන එක මේ හැම එකත් එක්කම පුහුණු කරන ඊළඟ කාරණාව තමයි ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක කියලා කියන අටලෝ දහම අටලෝ දහමෙහි කම්පා නොවන ස්වභාවය සිත බලන්න අටලෝ දහමේ හිත කම්පා නොවන ස්වභාවය කියන්නේ උපේක්ෂාව. උපේක්ෂාව කියන ගුණාංගය වර්ධනය කරලා තියෙනවා නම් යම් කිසි කෙනෙක් එයාව අසාර්ථක කරන්නේ කොහොමද? ඇයි? අපි මේ අසාර්ථක කියන්නේ මොනවද? අලාභ. ලාභ ලාභ. අයස. නිന്ദා. දුක. හරිද? එහෙනම් මේ සියලු දේ සිද්ධ වෙනකොට උපේක්ෂාවෙන් ඉන්නවා කියලා කියන්නේ හිත කලබල වෙන්නේ නැහැ කියන එක. ඔය සියලු කාරණා හින්දා අපිට ඊටාම ඍජුව මේ අසාර්ථක භාවයේදී වාසය කරන්න පුළුවන්. මොකද උපේක්ෂාවෙන් ඉන්නකොට අසාර්ථක භාවයේදී හිත කම්පණය වෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. එතකොට ඉතින් අර තැනට සුදුසු නුවණින් යුක්තව මේකට මුහුණ දෙන්නට ඊටාමත්ම ප්‍රබලව හැකියාවක් තියෙනවා. ඉතින් ඒකයි අපි මූලික කාරණා කිහිපයක් මේ සඳහන් කරේ ප්‍රායෝගිකව අපේ අත්තන්ට යොදන්නට මේ කාරණා හතම අත්‍යවශ්‍ය කාරණා. නමුත් මම පස්සද්ධිය කියන එක සිද්ධ වෙන හින්දාත්, ප්‍රීතිය කියන එක ඇති වෙන හින්දාත්, උපේක්ෂාව කියන එක පිළිබඳව අද දවසේ සාකච්ඡා කරන්න තියෙන හින්දාත් කොහොම නමුත් අපි මූලිකව අවධානය යොමු කළ යුතුයි. මට නුවණ තියනවාද මේ ගමන හරියට යන්න? ඒ වගේ මේ නුවණ පිළිබඳව සිහිය වර්ධනය කරලා තියෙන්නට ඕනේ. ඒ වගේම වීරිය තියෙන්නටත් ඕනේ. එතකොට ඊයේ අපි කතා කරපු විදිහට මේ ප්‍රීතිය විශේෂයෙන්ම පස්සද්ධිය සහ සමාධිය. ඊයේ සාකච්ඡා කරේ මම කියේ උද්දච්චය නැති කරගමු. ඒ ඒ සඳහා පස්සද්ධිය සහ සමාධිය කියන දෙක භාවිතා කරන්න චිත්ත සමාධිය වර්ධනය කරන්න චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරන්න එතකොට අපිට පුළුවන්කම තියනවා ගැටලුවකදී උපේක්ෂාවෙන් කටයුතු කරන්න මේ ඔක්කොම එකට එන ධර්මතා ඒකින්ද අපි පුහුණු කරන්න ඕනේ. ඉතින් මේ පුහුණුව ආරම්භ කරන්න තියෙන සිහිය ආදී ගුණධර්ම වර්ධනය කිරීම ආරම්භ කරන්න තියෙන්නේ සමාධිය වර්ධනය කිරීම ආරම්භ කරන්න තියෙන්නේ සීලයෙන්. ඒක අපිට අමතක කරන්න බෑ. සීල් කඩන පුද්ගලයන්ට සමාධිය කියන අත්දැකීමට එන්න බෑ. හ්ම්. ඇයි ඒ සීලයත් එක්ක ඇති වෙන හිතේ ඇති වෙන නොසන්සුන්කම් අනිත් එක සීලය කැඩෙන මට්ටමට එනවා කියලා කියන්නේ කාමච්ඡන්දය පිළිබඳව අයෝනිසෝ මනසිකාරය. එතකොට එයා කාමච්ඡන්දයට නැත්තම් සුබ නිමිත්ත පිළිබඳ අයෝනිසෝ මනසිකාරය හින්දා එයා අනිවාර්යයෙන්ම සීලය කැඩලා තියෙන හිත නොසන්සුන් වෙලා ස්වභාවයකට එනවාමයි. මොකද කාමච්ඡන්ද වැඩි වෙනවාමයි. සීලය කැඩෙන්න හේතු වෙනවා. නැත්තම් ව්‍යාපාදය පිළිබඳව පටිඝ නිමිත්ත සහ යෝනිසෝ මනසිකාරය සීලය කැඩෙන්න හේතු වෙනවාමයි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? නීවරණ වලට ආහාර සැපෙලා. නවත්වා ගන්නට සීලය කැඩෙන එක නවත්වා ගන්නට ඕන කරන වැඩපිළිවෙල වීරයට ප්‍රතිපක්ෂව මොකද වෙලා තියෙන්නේ? වමනාවකින් සිල් රකින්නේ නැහැ. ඇඟේ අමාරුකම්, පණ නැතිකම්. එතකොට ඒ වගේ අපි කතා කරපු මේ තීන මිද්දේට අදාළ අයෝනිසෝ මනසිකාරය සිද්ධ කරවුවොත් සිද්ධ වුණොත් එහෙම අන්න එතනදී ආහාර සැපයලා උද්දච්ච කුච්චයටත් එහෙමයි විචිකිච්ඡාවටත් එහෙමයි ඒකින්ද මේ දේවල් වලට අදාළ ආහාර සැපයනවා පින්නත් මේ සීලය කැඩෙන කෙනෙකුට එහෙනම් අපි සීලයෙන් කොහොම හරි කාරණා දැනගෙන ඥාන සංප්‍රයුක්තව අපි සීලය ආරක්ෂා කළ යුතු තියෙනවා. ඒක දැනගෙන. මොකටද? මේ වටිනා ඊතා වටිනා ධර්මතා උපදවා ගන්න මොනවට විරුද්ධවද මගේ හිත මාව ආපස්සට අදින බලවේග වලට විරුද්ධව මම මගේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ මේ කාය සූත්‍රයේ තියෙන ආකාරයට මගේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ කියන්නේ බොජ්ජංග වර්ධනය කරගන්න ඕනේ නීවරණ යටපත් කරගන්න ඕනේ සීලය කඩන හැම වෙලෙම නීවරණ වලට ආහාර සැපයලා තියෙනවා සීලය කැඩෙන හැම වෙලාවකම නිවර්ණ වලට ආහාර සැපය තියෙන විශේෂයෙන් සුරාපානය කියන එක ගැන මතක් කරන්න ඕනේ සුරාපානය තියෙන නුවණ යට කරන සිහිය යට කරන වීරිය අඩු කරලා උත්පල කරලා දාන තීන මිද්ද ඇති කරන ප්‍රීතිය නැති කරන හරි පසද්දියකට කිසිම සමාවක් නැත මොන පස්සද්ධියක්ද මොන සමාධියක්ද කිසිදු උපේක්ෂාවක් නැති පිස්සු මනසක් ඇති කරන දෙයක් තමයි සුරාපානය කියලා කියන්නේ. මාත්‍රයක්වත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ නැත්තේ ඒකයි සුරාපානය පිළිබඳව අපේ ඇත්ත කල්පනා කරන්නේ නැහැ. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා තමන්ගේ වැඩිහිටියන්ට සමහර දරුවෝ තමන්ගේ විශේෂයෙන් වයෝවෘද්ධ පියතුමාට ඇඟේ අපහසුකම් තියෙනවා මේකෙන් අඩු වෙනවා කියලා බෙහෙතක් වගේ කියලා දවසකට ටිකක් දෙන්න පවා ලෑස්ති කරන් තියෙනවා. ඒ කියන්නේ වයෝවෘද්ධ පියතුමා හෝ තමන්ගේ සීයා හෝ මරණ මොහොතේදී සිහිය නැති කරවන්න මරණ මොහොතේදී නුවණ නැති කරවන්න වීරිය නැති කරගන්න එවැනි මරණයට මුහුණ දීමට අවශ්‍ය කරන ගුණාංගයන් නැති කරලා දාලා අඩුම ගානේ ආචින්න කර්මයකින් හරි යහපතක් වෙන්න තිබ්බ අවස්ථාවක් නැති කිරීම සඳහා තමයි මේ සුරාව ලබා දෙන්නේ මේ පිළිබඳව ඉතාම හොඳින් හිතලා බලන්න තමන්ගේ ජීවිතේ කොයිතරම් පහළට වැටීමක් සිද්ධ වේවිද කියලා මේ ජීවිතය අරගෙන යනකොට අන්න ඒවා අපේ පැත්තෙන් අපි හොඳට හිතලා බලලම අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න ඕනේ ඒකින්ද කොහොම හරි බොජ්ජංගයන් වර්ධනය කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන් තුළින් සිද්ධ වෙන ආකාරයක් තේරුම් ගන්න මගේ ජීවිතයේ අසාර්ථක තැන්වලට අනාගතයේදීපත් වෙන්න පුළුවන්. දැන් නෑ කියලා හිතන්නකො මොනවා හරි කාරණාවක් උඩ ආසන්නම කාලයකදී මගේ ජීවිතය අනාරක්ෂිත තත්යකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. අනාරක්ෂිත තත්යකටපත් වෙන්න පුළුවන් සාර්ථකත්වයේ කඩාගෙන වැටෙන්න පුළුවන් අසාර්ථක වීම ඇති වෙන්න පුළුවන් කඩාගෙන වැටිච්ච හුඟක් වෙලාවට මම ආයෙ මතක් කරන්න ඕන අපේ පින්නත් අපි පළවෙනි දවසේ සඳ දවසේ බොහෝ මේවා මතක් කරා හුඟක් අයගේ අසාර්ථක වීම යාව සම්පූර්ණයෙන්ම විනාශය දක්වාම අරගෙන යන ස්වභාවයකටපත් වෙනවා ඒකින් දා මේ හොඳට හිතලා බලන්න තමන් මොකක් හරි ජීවිත සැලැස්මක් ඇති කරගන්නවා මොකක් හරි දෙයක් මම එක දිගට කරනවා කියලා මගේ දුර්වලතාවයක් මම දැනගත්තා ඒකින මම මෙන්න මේක සකස් කරගෙන යනවා කියලා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය පිළිබඳව දැඩි අදිෂ්ඨාන ඇති කරගෙන මොකද කරන්නේ අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගත්තොත් කල යුතු දේ මෙන්න මේකයි කියලා අන්න ඒ කාලයේදී අන්න ඒ වෙලාවේදී ඒ තනත්තාට හැකියාවක් තියෙනව නේද හැකියාවක් තියෙනව නේද හොඳට හිතලා බලන්න තමන්ගේ නීවරණයන් යටපත් කරගෙන දැම්මම ඉඳන් ලෑස්ති වෙලා ඉන්න ඕන මෙවැනි තත්වයකටපත් වුණොත් මාව කියලා. ඒක ඒ සැලසුම් හුඟක් වෙලාවට තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න සැලසුම් හදපුවාම ඒවා කැඩෙනකොට ඒවා ඒක ඒක ලොකු අසාර්ථකකමක් අසාර්ථක වීමක්. ඒ අසාර්ථක වීමේදී පැහැදිලිවම ඒ අසාර්ථක වීමට හේතු උනේ අපි කතා කරපාකට කාමචන්ද ආදිය. කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන දේවල් ආය නැගිටින්න දෙන්නෙත් නැත්තේ අසාර්ථක වෙච්ච මනුස්සයාට දවස් ගාණක් නැගිටින්න දෙන්නේ නැත්තේ මේ නීවරණ ධර්මයන්මයි. එහෙනම් ඒවාට ප්‍රතිවිරුද්ධ ධර්මතා සිහිය නුවණ වීරය ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්ෂා කියන ගුණාංගයන්ගෙන් අපි මේවා වැඩෙන ආකාරයට මොකද කරන්න ඕනේ? හොඳයි මම දැම්ම සූදානම් වෙලා ඉන්නයි කියලා හොඳට සිල් රකින්න. මොකටද මේ සිල් රකින්නේ දැනගෙනමයි මේ සීලය ආරක්ෂා කරන්න පින්නත් මේ මොකටද මේ සීලය ආරක්ෂා කරන්න කියන එක අපිට පැහැදිලි ඉතා පැහැදිලි. එතකොට මොකක්ද කරන්නේ? Taman දැනලා තියෙන්න මට දැනিলা තියෙන්න ඕනේ. නිවන් දකින්න සූදානම් වෙන කෙනෙක්. හරි වෙනත් දෙයකට වෙනත් අරමුණකින් වෙනත් දියුණුවක් සඳහා කටයුතු කරනවා නම් යම් කෙනෙක් ඒ දියුණුව අපේක්ෂා කරන ශේස්ත්‍රයේහි පළවෙනි එක නුවණ තියෙන්න ඕනේ. හරි එතකොට අපි මොකද කරන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කරගන්න මේ පිළිබඳ කරුණු හරියට හොයන්න ඕනේ මේ මේ ශේත්‍රයේ මේවා කොහොමද මේවා කොහොමද මේවා කොහොමද කියලා හොයන්න ඕනේ. එතකොට ඒ සඳහා සැලසුම් සදා ගන්නට ඕනේ. මම මෙන්න මේ කාලය වෙනකොට මේ කරුණු ටික හොයා ගන්නවා. ඒ විදිහට මේ අපි පාසල් යන කාලේ විභාගයකට විෂය නිර්දේශය අරගෙන ඒක බෙදාගෙන ඒ අනුව පාඩම් කරා ඒ අනුව අපි ගුරුවරුන්ගෙන් ඕන දේවල් අහගත්තා එහෙම කටයුතු කරා වගේ. තමන් මොකක් හරි ශාස්ත්‍රයක ඉදිරියට යන්නට සූදානම් නම් ඒ ශාස්ත්‍රය පිළිබඳව අදාළ කරුණු විමස විමසා විමස විමසා බලන්නට ඕනේ. ඒ ශාස්ත්‍රය පිළිබඳ අදාළ කරුණු හොයන්නට ඕනේ. නුවණින් යුක්තව තමන්ගේ අදාළ කරුණු ගවේෂණය කරන්න හැම වෙලාවකම අපි උත්සාහ කරන්න ඕනේ ඒ නුවණ ඕනේ කියන අදහස එන්න ඕනේ නුවණ ඇති කරගත්තත් අසාර්ථක වීමකදී නීවරණ උඩට ආවොත් මට තියෙන නුවණක් නැති වෙලා යනවා කියන කාරණාව තියෙන නුවණක් නැති වෙලා යනවා ඒක මතක තියාගන්න දැන් ඒවා ඒවා මතක් වෙන්න ඕවා අපිට ගෝචර නැහැ සාමාන්‍ය ජීවිතේ ඉන්නට ගෝචර නැහැ දැන් ඔන්න මේ සතියේ මේවා හදාගන්න ඕනේ මට නුවණ ඕනේ යම් කිසි වැඩක් කරන්න ඒ ඒ කරන වැඩේ පිළිබඳ හොඳ අවබෝධයක් ඕනේ හැබැයි නීවරණ ඉස්මතු වෙලා આવොත් තියෙන නුවණක් නැති වෙලා යනවා. එහෙනම් නීවරණ ඉස්මතු වෙලා එන එක නැති කරගන්න මම වීරයෙන් යුක්තව දැන් නුවණ සිහිය නීවරණ ඉස්මතු වෙලා આવොත් එහෙම මට ඒක නැති කරගන්න මම මොකද කරන්න ඕනේ? අන්න අර චිත්ත ඒකාග්‍රතාවයකින් අපි ඒ සමාධිය වර්ධනය කරලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම බලනකොට මේ ධර්මතා තුළ අපි වර්ධනය කරන සීල සමාධි ප්‍රඥා කියන ගුණාංගයන් තුළ ලෞකිකත්වයට කොච්චර ඉඩක් තියෙනවද කියලා බලන්න. මේ බෝධිඅංගයන් වර්ධනය වෙනකොට අපේ ලෞකික ජීවිතය ඉදිරියට අරගෙන අරයන්ට ඕන කරන මානසික වේගයන් තමයි සකස් වෙන්නේ. ආරස්ථායක මාර්ගයේ භාවිතා කරන කෙනෙකුට බෝධිඅංග වඩන කෙනෙකුට ඉද්ධිපාද බහුලව භාවිතා කරන්නට මූලිකව කල යුතු සියලු දේ සිද්ධ කරන කෙනෙකුට ඒ අවශ්‍ය කරන මානසිකත්වය නිර්මාණය වෙන හැටි බලන්න තමන්ව ආපස්සට අදින මේ දරුණු බලවේග වලට ඒවා දරුණු බලවේග විදිහට අපි හිතා ගන්න ඕනේ නිවර්ණ ධර්ම කියලා කියන්නේ. ඒවට ආහාර සපයන්න හොඳ නැහැ. ඒවා ආහාර මත රඳා පවතින දෙයක්. ඒකින්ද මේ කාය සූත්‍රයේ තියෙන ආකාරයට අපි මේ කය රඳා පැවතිලා තියෙන්නේ ආහාර මත. එතකොට කාය සූත්‍රයේ තියෙන ආකාරයට මේ ආහාරය ගැන අපිට ඉතාමත්ම ප්‍රබල හැඟීමක්. ඒක තමයි පටිච්ච සමුප්පන්න ස්වභාවය කියන්නේ. ඔය ආහාරය මත යැපෙනවා කියලා කියන්නේ හේතු නිසා සකස් වෙනවා කියන එක. හේතු නැත්තම් වෙන්නේ නැහැ. මට නීවරණ වර්ධනය වෙනවා නම් ඒක හේතු නිසාම සිද්ධ වෙන දෙයක්. හේතු නැත්තම් ඒක වෙන්නේ නැහැ. හේතු නැත්තම් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඕක මතක තියාගෙන අපි අපිට දැනෙන විදිහට හදාගන්න මේක මේවා මෙන්න මේ හේතු හින්දා මං සිහිය වර්ධනය කරලා නැති හින්දා. එතකොට අර බෝධිඅංග ටික ගැන හොඳ අදහසක් තියාගන්න ඕන. මම සිහිය වර්ධනය කරලා නැති හින්දා මම මේ ශේස්ත්‍රයන් පිළිබඳව හොඳ දැනුමක් ඇති කරගෙන නැති හින්දා මම වීරිය සම්පන්න නැති හින්දා මට මේ කටයුතු වලින් යම් ප්‍රීතියක් මං ලබාගෙන නැති හින්දා යහපත් කටයුතු කරලා ඒ මගේ බලාපොරොත්තු වෙච්ච ආකාරයට යහපත් ඉලක්කවලට යම් ප්‍රමාණයක් හෝ යන අතරවාරයේ ප්‍රීතිය ඇති නොකරගෙන තියෙන නිසා වෙන් ඊළඟට සිතකය සංසිඳවා ගන්නට නොහැකියාව තියෙන දවසේසින්ම උද්දච්චයට ඉඩ දීලා තියෙන හින්දා සමාධිය නැති හින්දා අටලෝ දහමෙන් කම්පා නොවි ඉන්නට පුහුණු කරලා නැති හින්දා ඒකට අදාළ වැඩපිළිවෙල සකස් කරගෙන තිබුණා නම් නිවන ධර්මයටපත් වෙලා යනවා එහෙම නොතිබ්බ හින්දා මාව අසාර්ථක වෙනවා අසාර්ථක වීමක් අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන් ආපදාවක් සිද්ධ වෙන්න පුළුවන් එතකොට ඒ ආපදාව කලමනාකරණය කරගත යුතු තියෙනවා ඒක තමයි මතක තියාගන්න ලොකු ආපදා වෙන්න පුළුවන් මේ එන අසාර්ථකම් කියලා කියන්නේ මවගේ වියෝව පියාගේ වියෝව ඒ වගේ මරණ සිද්ධ වෙන්න පුළුවන් හ්ම් ඒ වගේම තමයි අත් කකුල් කැඩිලා බිඳලා යන්න පුළුවන් ඔය මොනම જાතියක් වුණත් කිසිමම ආකාරයක කුමන කරදරයක් වුණත් Tamange පණ ඉතුරු වුණොත් මේ ජීවිතය රැකුණොත් ඒ රැකිච්ච තැන ඉඳලා ගොඩ එන්නට ඒ තැන ඉඳලා ඕනම ආකාරයකට Tamanට ලැබිලා වැටිලා තියෙන තැන ඉඳලා සාර්ථක කෙනෙක් බවට පත් වෙන්නට අවශ්‍ය මානසිකත්වය තමයි මේ බෝධිඅංග වර්ධනය වීමෙන් සිද්ධ වෙන්නේ. ඉතින් අරගෙන බලන්න සංයුක්ත නිකාය සංයුක්ත නිකායේ මහා වග්ගය පෙරලා ගන්නට මහා වග්ගයට ගිහිල්ලා බොජ්ජංග සංයුක්තයට යන්න බොජ්ජංග සංයුක්තයේ තියෙනවා කාය සූත්‍රය අරගෙන හොඳට බලන්න පෝධිඅංග පිළිබඳව සහ නීවරණ ධර්මයන් පිළිබඳව සඳහන් කරලා තියෙන ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකක් විදිහට සඳහන් කරලා තියෙන ආකාරය. ඉතින් මේවා අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නට අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ඊටාම විද්‍යාත්මකව අපේ ඇතුළාන්තය පිළිබඳව අති මහත් වූ කාරණාවන් සකස් කරලා දෙන උතුම් ධර්මයක්. ඉතින් ඒ කියන්නේ සියුම් දැකීමකට යන්න තමන්ව තමන්ගේ ක්‍රියාකාරීත්වය අත්දකින්න ඒක තමයි අපි ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති